ගිය වාරයේදී මේ ඇන්ට මේ පටිච්චසමුප්පාද ධර්මය පිළිබඳ ධම්ම දේශනා මාලාවක් ආරම්භ කරමින් පළමුව දේශනාවයි ඉදිරිපත් කළේ. එනිදී අප මේ ඇයට පෙන්වුම් කළේ පටිච්චසමුප්පාද ධම්මකප්පේදී දැක්වෙන වචනවල අර්ථ නිරූපණය. ඒ වාක්‍ය වගේ අර්ථය කොහොමද කියන අදහසයි එදා ඉදිරිපත් කළේ. එතකොට බුදුරජාණන් වහන්සේ පටිච්චසමුප්පාද ධර්මයන් විස්තර කරන බොහෝ අවස්ථාවලදී ප්‍රකාශ කරන්නේ ඉතිමස්මින් සතේ ධම්මෝතේ ඉමස්සපාදාය ධම්මං පඤ්ඤති ඉමස්මින් සතේ ධම්මෝ හෝති දස ඉමස් නිරෝධාය ධම්මෝජ්ජති කියලා. එහෙමයි පටන් ගන්නෙ කියන්නේ මෙන්න මේ හේතුන් කියන නිසා ඇති වෙන විට මේ ඵලය තියෙනවා මේ හේතුන් උපදින විට මේ ඵලය උපදිනවා. මේ හේතුන් නැති වෙන විට මේ ඵලය නැති වෙනවා. මේ හේතුන් නිරුද්ධ වී යනකොට මේ ඵලය නිරුද්ධ වෙනවා. මේ හේතුඵල ක්‍රියාදාමයක් තමයි පටිසම්පාද ධර්ම දක්වතුමින් ගන්නු ලබන්නේ. බුදුජානන වහන්සේ එක් අවස්ථාවක දක්වනවා. මේ පටිසම්පාද ධර්මයේ හරියට ප්‍රාත්ම කරන ආකාරය දන්නේ නැති නිසා තමයි මහණෙනි මේ ලෝකයේ මේ සත්‍යෝ හරියට පැටලුණු නූල් බෝලයක් වගේ මේ සංස්කාරයේ පැටලි පැටලි නැවත නැවත ඉපදී ඉපදී සංසාරයෙන් සංසාරයට භවයෙන් භවයට ගමන් කරන්නේ කියලා. ඒ කියන්නේ පටිච්චසමුප්පාද ධර්මයන් හරියට අවබෝධ කරගත්ත කෙනෙකුට ඒ තුළින්ම පුළුවන්කම ලැබෙනවා නිර්වාණ ධාතුව අවබෝධ කර ගැනීමට. සෑම බුදු කෙනෙක්ම බුද්ධත්වයට පත්වන්නේ පටිච්චසමුප්පාද ධර්මයන් අනුලෝම ප්‍රතිලෝම වශයෙන් නුවණින් විමසීම සහ දැකීම තුළින්. අපේ බුදුරජාණන් වහන්සේත් එහෙමයි කලින් සිටපු සෑම බුදු කෙනෙක්ම එහෙමයි මතුවට බුදු වෙන සෑම බුදු කෙනෙක්ම බුද්ධත්වයට පත්වන්නේ පටිච්චසමුප්පාද ධර්මයන්ගේ ක්‍රියාදාමයේ යතහ පරිදි සමාජයේ සිට තුළින්ම දැකීම තුළින් අවබෝධ කර ගැනීම තුළින් ඒ නිසා ඥානයමද බලාපොරොත්තු වන අය විසින් පරිසම්පාද ධර්මය තේරුම් ගන්නට ඕන. මේදී මේ පරිසම්පාද ධර්මය තුළින් බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ දුක්ඛ සත්‍යයක් ඒ වගේම ඒ දුක ඇතිීමේ හේතු දුක්ඛ සමුදය සත්‍යයක් ඒ දුක්ඛ නිරෝධ සත්‍යය දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාවේ සත්‍යය කියන චතුරාර්ය සත්‍ය ධර්මයයි. අනිත්‍යයක් නෙවෙයි. ඒ පරිසම්පාද ධර්මයේ තුල උගන්වන ලබන චතුරාර්ය සත්‍ය ධර්මයයි. බොහෝ දෙනෙක් කල්පනා කරනවා මේ පරිසම්පාද ධර්මයන් ඉතාම ගැඹීරයි, ගැඹුරුයි අවබෝධ කරගන්න අපහසුයි කියන එහෙම අදහස් කරනවා. නමුත් මේක තේරුම් ගත්තොත් එහෙම මේ පරිසම්පාද ධර්මය කියන්නේ සමාජයේ ජීවිතය ගැනම කියන කතාවක් කියලා. එතකොට ඒ අපහසුතාවයේ මගහැරී මේ ධර්මය අවබෝධ කරගන්නට පුළුවන්කම ලැබෙනවා. කියන්නේ තමන්ගේ ජීවිතයේ දිගින් දිගට දිගින් දිගට පැවත යන්න පැවතගෙන යන්නේ කොහොමද නැවත ඉදිරියටදී මේ සංසාර ගමන දිග්ගැස්සෙන්නේ කොහොමද කියලා එක ආකාරයකින් පරිසම්පාද ධර්මයේ තුලින් විස්තර වෙනවා. අනිත් අතට මේ සංසාර ගමන නිමවන්නේ කොතනින්ද කියන කාරණාව විස්තර වෙනවා. මේ විදිහට තමන් ගැනම කියන කතාවකදී මේ පරිසම්පාද ධර්මයේ තුළ විස්තර වන්නේ. මේක බාහිර පොත්පත්වල තියෙන ධර්මයක් නෙවෙයි, තමාගේ සිත තුළ, සංකාණය තුළ ක්‍රියාත්මක වෙන ධර්මයක්. එතකොට මේ පරිසම්පාද ධර්මයේ විස්තර කරන බොහෝ අවස්ථාවලදී බුදුදානන් වහන්සේ අවිද්‍යාව මුල් කරගෙන දේශනා කරලා තියෙනවා. බොහෝ තැන්වල තවත් විවිධ තැන්වල සංහාව මුල් කරගෙන දේශනා කරපු තැන්නේ ඒ වගේම ආයතන මුල් කරගෙන මේ දේශනාව ආරම්භ කරපු දැන් ආදී විවිධ වේදාකාරයෙන් මේ පරිසම්පාද ධර්මයන් ආරම්භ කරමින් දේශනා කළ දේශනා ධර්මයට ලැබෙනවා. ඉතින් ඒ සෑම දේශනාවක්ම ඉදිරිපත් කරන්න යනවා නෙවෙයි අපි අර අවිද්‍යාව මුල් කරගෙන කරන ලබන දේශනාව ඉදිරිපත් කිරීමටයි බලාපොරොත්තු වෙන්නේ. ඒදී බුදුරජාණන් වහන්සේ කීමත් මේ සතේ දන් හෝ තේමස් සත්පාදාය දන් උපපැති ඉතී මත්මින් මතේ දන්නා හෝති මත් නිරුද්ධා ඉදන් නිරුද්ධති යදිදන් අවිද්‍යාපත්‍ය සංඛාර අසංඛාරපත්‍ය විඥාන විඥානපත්‍ය නාම රූපං නාම රූපපත්‍ය සලආතන සලආතනපත්‍ය පස්සෝ පස්සපත්‍ය වේදනා වේදනාපත්‍ය සංහා සංහාපත්‍ය උපාදාන උපාදානපත්‍ය භවෝ භවපත්‍ය ජාති ජාතිපත්‍ය ජරා මරණ සෝක පරිදේව දුක්ඛ දෝමනස පාස සම්භවන්තේ ඒව මේ සස්තේ හේව ලස්සේ දුක්ඛන් ලස්ස සම්දේවකෝට කියන පාඨය බොහෝ අවස්ථාවලදී දේශනා කරලා තිබෙනවා. ඒ දේ අදහස් කරන්නේ මෙන්න මේ හේතුන් නිසා මේ ඵල ධර්මයන් ඇති වෙනවා. මේ හේතුන් නැති වෙනකොට මේ ඵල ධර්මයේ නැති වෙනවා. මේ ලෝකයේ තියෙන සෑම දෙයක්ම හැදිලා තියෙන යම් යම් හේතුන් නිසා ඉදීම හදගන්නවා නෙවෙයි යම් යම් හේතුන් නිසා හටගත්තා ඒව ඇති වෙන ඵලයක්. මේ ඵලයම නැවත හේතුවක් වන්නට පුළුවන්. ඒ කියන්නේ යම් යම් හේතුව නිසා යම් කිසි දෙයක් හටගත්තා නම් ඒක ඵලයක් වෙනවා. ඒ හටගත්තා වූ ඵල ධර්මයෙන් නැවත තවත් දෙයක් ඇති කර ගැනීම සඳහා හේතුවක් වන්නට පුළුවන්. මේ විදිහට මේ හේතුඵල ක්‍රියාදාමය නිරන්තරයෙන් දිගින් දිගට ක්‍රියාත්මක වෙනවා. එතකොට මේ පරිසම්පාද ධර්මයේදී ඒ කියන ලද කරුණවල කෙටි සාරාංශය පළමුවෙන් කියන්නම්. අවිද්‍යාව පත්‍ය කොට නැත්නම් අවිද්‍යාව නිසා කුසල කුසල කර්ම සංස්කාර ලෝක සත්‍ය රැස් කරනවා. මේ කුසල කුසල කම්ම සංස්කාර හේතුයෙන් ඒ ඒකේ පත්‍ය කොට එන නිසා ප්‍රතිසන්දි විඥාණය වෙන දෙනවා. නැවත තැනක පහළ වීම ඉදීම ඇති වෙනවා. මේ ප්‍රතිසන්දි විඥාණය නැවත පහළ වීම ඇති වුණාට පස්සේ නාම රූප ඇතිවෙනවා. නාම රූප නිසා ඇය කන නාස ආදී සලආයතන පහළ වෙනවා මේ සලආයතන නිසා ස්පර්ශය තියෙනවා මේ ස්පර්ශය තුළින් වේදනාවල් සැප හෝ දුක් හෝ මනාව වේදනා ගෙන දෙනවා මේ වේදනාවන් නිසාම තණ්හාව ඇති වෙනවා ඒ තණ්හාව නිසා උපාදානය තියෙනවා උපාදානයන් නිසා කර්ම භව නැවත රැස් වෙනවා ඒ කර්ම භව නිසා ජාතිය ගෙන දෙනවා ජාතිය ගැන දෙනකොට නැවතත් ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේවාදී මේ දුක්ඛ ස්කන්ධය නැවත නැවත පහළ වී පහළ වී යනවා. මේ ඥානිස්සත් අවිද්‍යාව නිරුද්ධ කළා නම් සංස්කාර නැහැ සංස්කාර නිරුද්ධ කළා නම් ප්‍රතිසන්දි විඥානෙ නැහැ ආදී වශයෙන් ප්‍රතිලෝම වශයෙන් උන්වහන්සේ දේශනා කොට වදාළා කියනවා. එතකොට මේක තම අවබෝධ කර ගැනීමයි මේ කියන කරුණු තේරුම් ගැනීමයි අතර ලොකු වෙනසක් තිබෙනවා. යම් කිසි දෙයක් කියවලා පොතපතකින් බලලා දන්නායකින් සාකච්ඡා කරලා ධර්මදේශනා අහලා ඇති කරගන්නා දැනුම වගේ නෙවෙයි සමාජයේ හදවත තුළින්ම තමාම ප්‍රත්‍යක්ෂ ලෙසම ඒ ධර්මය අවබෝධ කරගන්නේ. එතකොට ඒ ප්‍රත්‍යක්ෂ ලෙසම තමාගේ හද තුළින්ම ඒ ධර්මය අවබෝධ කරගත්තොත් පමණයි මේ පටිච්චසම්පාද ධර්මයන්ගේ අවබෝධය තුළින් කෙනෙකුට නිවන අවබෝධ කරගන්නට පුළුවන් වන්නේ. නැතුව මේ පොත්පත්වල තියෙන කාරණා කියන්නට පුළුවන් වූ පමණින් මතක තබා ගන්නට පුළුවන් වූ පමණින් යන්තම් ටිකක් තේරුම් ගිය පමණින් අපි හිත කියන්නට බෑ මේ පටිච්චසමුප්පාද ධර්මයන් අපි අවබෝධ කළා ප්‍රත්‍යක්ෂ වශයෙන් අත්දැකයි කියලා. මේ ප්‍රත්‍යක්ෂ වශයෙන් අත්දකින්න අත්දකින දකින්නට පුළුවන් වන ආකාරයෙන් තමයි අපි මේ දේශනා ඉදිරියේදී ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙන්නේ. කාර්මික ශක්තියක් තියෙනවා නම් ප්‍රඥාව සමාධිය දිනලා තියෙනවා නම් ඒ දේශනා අනුව පිළිපැද්දොත් කෙනෙකුට නිවන් අවබෝධ කරගන්නට හේතුන් හැකියාව ලැබෙනවා. එතකොට අවිද්‍යාව පත්‍ය සංඛාරා පටන් ගන්න අවිද්‍යාව නිසා සංස්කාර රැස් වෙනවා. අවිද්‍යාව පත්‍ය පුඤ්ඤාදි සංඛාරා අවිද්‍යාව පත්‍ය පුඤ්ඤාදි සංඛාරා අවිඥා අවිද්‍යාව පත්‍ය ආනිඤ්ඤාදි සංඛාරා. මේක ටිකක් මේ විදිහට විස්තර වශයෙන් කියන්නත් පුළුවන්. අවිද්‍යාව කියන්නේ නොදක්කම මෝඩකම. මේ නොදක්කම නිසා කුසල් රැස් කරනවා. මේ නොදක්කම නිසා අකුසල් රැස් කරනවා. මේ නොදක්කම නිසා ධ්‍යාන උපදව ගන්නවා. ආනිජාන සංඛාර කියන්නේ සිතේ නැසලෙන තත්ත්වයටපත් වූ ධ්‍යාන තත්ත්වයක්. ඒ කියන්නේ සිත නැසලී පවතින තත්ත්වයේ පවතින ධ්‍යාන තමයි ආනිජ සංඛාර කියලා කියන්නේ. එතකොට ආනින්ජ ආනන්ජාභි සංඛාරය, පුඤ්ඤාභි සංඛාරය, පුඤ්ඤාභි සංඛාරය සෑම එකක්ම සිදුවන්නේ අවිද්‍යාව නිසා. මේ දේ තේරුම් ගන්නට ඕන මේ අවිද්‍යාව කියන එක නොදක්කම කියන එක බාහිර ලෝකයේ තියෙන දෙයක් නෙවෙයි සමාගයේ හිත තුළම තියෙන ධර්මතාවයක්. නොදක්කම නැත්තම් මුලාව මේක තියෙන්නේ තමන්ගේ හිත තුළමයි වෙන කොහෙවත් තියෙන දෙයක් නෙවෙයි. ඉතින් ඒක නිසාම මේ චිත තුළ පවත්නා වූ මෝහය, අවිද්‍යාව, නොදක්කම මේ සෑම එකක්ම ප්‍රඥාව උපදවා ගැනීම තුළින් නැති කර ගන්නට පුළුවන්. මේ බාහිර ලෝකයක තියෙන දෙයක් නම් මේක අපිට නැති කරන්නට බෑ. තමන්ගේ චිත තුළ පවත්නා වූ නොදක්කම සිතින්ම නැති කර ගන්නට පුළුවන් ප්‍රඥා ආලෝකය ඇති කර ගැනීම තුළින්. මේක මෝහය කියන එක අවිද්‍යාව කියන අඳුරකට අපි උපමා කළ සංධකාරයක් නම් ප්‍රඥාව ආලෝකයක් වගේ. එතකොට ප්‍රඥාව ආලෝකය නම් ඒ ආලෝකය පහළ වුණාට පස්ව අඳුරට සිටින්නට හැකියාවක් නැහැ. කියන්නේ අඳුරයි ආලෝකයයි දෙක එකවර පවතින්නට හැකියාවක් නැහැ. ප්‍රතිවිරුද්ධ ධර්මතා දෙකක්. අඳුර නැති වෙන්න ඕන ආලෝකය ආවාට පස්සේ. කොපමණ කාලයක් අඳුර යම් තැනක තිබුණත් අවුරුදු දහස් ගණන් වෙන්න පුළුවන් දසදහස් ගණන් ලක්ෂ කෝටි අසංඛ්‍ය ගණන් වෙන්න පුළුවන් කල්පාන්තර ගණන් වුණත් වන්නට පුළුවන්. යම් තැනක අඳුරක් පවතිනවා නම් එතෙන්ට ආලෝකයක් ගෙන ගිය ගමන්ම ඒ අඳුර එතන නැති වෙනවා. ඒ අඳුරට තියා සිටින්නට බෑ. මම මේ තරම් කාලයක් තිස්සේ මම මෙතන සිටියා. ඒක නිසා මට යන්නට බෑ කියලා එහෙම කියන්නට හැකියාවක් නැහැ. ආලෝකයේ යම් අවස්ථාවකට පැමිණියා නම් අඳුර එතනින් අයින් වෙන්න ඕන. ඒ වගේම තමයි මේ අවිද්‍යාව කියන ඒ නොදක්කම කියන ඒ මෝහය කියන සමාගයේ සිත තුළ ක්‍රියාත්මක වන්නා වූ මේ ක්ලේශ ධර්මය ප්‍රඥා ආලෝකයේ අභියතම භාවනාව තුළින් අත්දැකලා ප්‍රඥා ආලෝකයෙන් ඒ අවිද්‍යාව දැක්කොත් අවිද්‍යාව අපට නිරුද්ධ කරන්නට පුළුවන්. අවිද්‍යාව නිරුද්ධ වන්නේ රහත් කරන රහත් වුණා රහත් වුණාට පස්සෙයි. ඒකට රහත් වන්නට පෙර සෝවාන් වෙනවා, සකදාගාමී වෙනවා, අනාගාමී වෙනවා. මේ මේ අවස්ථාවට සුදුසු සුදුසු පරිදි කියන්නේ සෝවාන් වෙනකොටත් යම් ප්‍රමාණයකට අවිද්‍යාව දුර වෙනවා. සකදාගාමී වෙනකොටත් අවිද්‍යාව දුර වෙනවා. අනාගාමී වෙනකොටත් අවිද්‍යාව යම් පමණකට දුර වෙනවා. රහත් වෙනකොට අවිද්‍යාව සම්පූර්ණයෙන්ම දුර වෙනවා. එතකොට මේ අවිද්‍යාව දුරවන්නේ ප්‍රඥා ආලෝකයේ තුලින් ඒක ඔය පොත්පත් වලින් කියවලා ලබන ආලෝකයෙන් නැති කරන්නට පුළුවන් දෙයක් නෙවෙයි. සමාගයේ හද තුළින්ම ප්‍රත්‍යක්ෂ වශයෙන්ම ඇති වී යුතු ධර්මයක්. ආගේ ප්‍රඥා ආලෝකයන් මේ විශේෂයෙන්ම විදර්ශනා භාවනාව තුළින් ඒක අත්දකින්නට ඕනේ. ඒ අත්දැකීම තුළින් තමයි අවිද්‍යාව දුරු කරන්නට පුළුවන්. ඒකට අවිද්‍යාව නිසා නොදක්කම නිසා කුසල් රැස් කරනවා අකුසල් රැස් කරනවා කුසල අකුසල දෙකම වන කුසල tattෙන්ටම අයන් අන්තර්ගත වන කුසල අකුසල දෙකම කියන එකයි මේ කුසල tattෙන්ටම ඇතුළත් වෙන ධ්‍යාන tattෙනොත් ඇතුළත් ඒක ඒ අවිද්‍යාව තුළින් සිදුවෙනවා එතකොට මේ අවිද්‍යාව තුළින් මේවා සිදුවෙන මට සිදුවෙනයි කිව්වට මෙහා විශේෂයෙන්ම තේරුම් ගන්නට ඕන කාරණාවක් තියෙනවා අවිද්‍යාවට කිසිම ඕනකමක් නැහැ කුසලයක් රැස් කරලා දෙන්නටවත් අකුසලයක් රැස් කරලා දෙන්නටවත් අවිද්‍යාව විසින් කුසලයක් රැස් කරලා දෙන්නෙත් නැහැ අකුසලයක් රැස් කරලා දෙන්නෙත් නැහැ මේකත් මෙයාට තරමක් පැටලෙන්නේ සහිත වන්නට පුළුවන් මා කියවේ අවිද්‍යාව නිසා කුසල කුසල ආදී සංස්කාර රැස් වෙන අවිද්‍යාව පත්‍ය සංඛාරය ඊට පස්සේ අපි කියවේ අවිද්‍යාවට ඕනකමක් නැහැ කුසල් රැස් කරලා දෙන්නටවත් අකුසල් රැස් කරලා දෙන්නටවත්. ඒ වගේම අවිද්‍යාවට හැකියකමකුත් නැහැ කුසල් රැස් කරලා දෙන්නටවත් අකුසල් රැස් කරලා දෙන්නටවත්. නමුත් අවිද්‍යාව තියෙනකොට අවිද්‍යාව හේතුව ඒ හේතුව තියෙනකොට ඒ ප්‍රතිඵලයක් වශයෙන් කුසල කුසල කම්ම රැස් වීමක් සිදු වෙනවා. මේක තේරුම් ගන්න බලන්න ඕනේ. කියන්නේ අවිද්‍යාව ආවේ උතුලින් කුසල කුසල කම්ම රැස් කර දෙන්නේ නැහැ රැස් කර දීමට හැකියකමකොත් ඒක නැහැ. නමුත් ඒ හේතුව තියෙන නිසා ඒ ප්‍රතිඵලයක් වශයෙන් ඒ සංස්කාර ධර්ම රැස් වීමක් සිදු වෙනවා. අවිද්‍යාව පත්‍ය සංස්කාර. මේකකොට මේ අවිද්‍යාව තුළින් සංස්කාර රැස් වෙනවා කියන කාරණාව තේරුම් ගැනීම සඳහා අවිද්‍යාව ක්‍රියාත්මක වන්නේ කොතන සිටද කියන කාරණාව පළමුවෙන් අවබෝධ කර ගැනීම සුදුසුයි. දැන් අපි ගන්නවා තමන්ගේ ශරීරයේ ඇහැ කන නාසය දිව ශරීරයේ මනස් කියන ඉන්ද්‍රියන් තියෙනවා. ඇහැට රූප හම් වෙනවා, කනට ශබ්ද, නාසයට ගඳ සුවඳ, දිවට රස, කයට වේදේ ස්පර්ශ, මනසට වේද දේවල් අරමුණු වෙනවා. ඊට පස්සේ සිතිවිලි පහළ වෙනවා. මේ සිතිවිලි පහළ වුණාට පස්සේ කයින් ක්‍රියා කරනවා, සිතින් ක්‍රියා කරනවා, වචනෙන් ක්‍රියා කරනවා. ආයත, වාචික, මානසික ක්‍රියා කරනවා. යම්කිසි සත්‍යේ ක්‍රියාත්මක වෙනවා කියන්නේ මෙන්න මේ தත්යේ. ඒ කියන්නේ ඇහැට රූපයක් දැකලා සිතවිලි පහළ වෙලා කායික හෝ වාචික මානසික ක්‍රියාවක් කරනවා නම් ඒ වගේම කනට ශබ්දයක් ඇහිලා සිතවිලි පහළ වෙලා ඒ තුලින් කායික ක්‍රියාවක් වාචික ක්‍රියාවක් හෝ මානසික ක්‍රියාවක් සිදු කරනවා නම් ඒ සත්‍ය ක්‍රියාත්මකයි කියලා. ඒ සත්‍ය ක්‍රියාත්මක වෙනවා කියලා කියනවා. නාසයට ගඳ සුවඳ ඇවිල්ලා, දිවට රස ගෑවිලා, කයට ස්පර්ශ ඇවිල්ලා, මනසට විවිධ දේවල් අරමුණු වෙලා ඒ නිසා කායික වශයෙන් හෝ වාචික මනසෙන් හෝ මානසික වශයෙන් හෝ යම්කිසි ක්‍රියාදාමයක් සිදු කරනවා නම් අන්නේ ක්‍රියාදාමයේ සිදු කරන අවස්ථාවේදී ඒ සත්‍යය ක්‍රියාත්මක වෙනවායි කියලා කියනවා. එතකොට මේ ක්‍රියාදාමයේ සිදු නොවනවා නම් ඒ සත්‍යය ඒ සත්‍යය කියන්නේ අපි මේ සම්මුති වශයෙන් පිළිදල ඒ සත්‍යය නිශ්චල සත්‍යයක සිටින. ඔය නිදාගෙන ඉන්නවා වගේ, සීනටි කළා වගේ සත්‍යයක මේ තියෙන සිටින. එතකොට මේ අවිද්‍යාව ක්‍රියාත්මක වන්නේ අර නිදාගෙන සිටින අවස්ථාව සීනටි කරලා තියෙන අවස්ථාව වෙන ඒක එවැනි අවස්ථාවකදී නෙවෙයි. සත්‍ය ක්‍රියාත්මක වන අවස්ථාවකදී අවිද්‍යාව ක්‍රියාත්මක වන්නේ. අවිද්‍යාව සිත තුළ තියෙන නාම මේ චෛතසික ධර්මයක්. ඒක ඉතින් ඒ නිසා සිත ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් අවිද්‍යාවට ක්‍රියාත්මක වෙන්න එකමක් නෑ. එතකොට දැන් මෙතන මේ ක්‍රියාත්මක වන කප්පේ කොතනින්ද පටන් ගන්නෙ කියලා බලන්නට ඕන. දැන් අපි උදාහරණයට ඇහැට රූපයක් දකිනවා කියලා හිතමු. ඇහැ තියෙනවා. මේ ඇහැ තියෙන එක අවිද්‍යාව නෙවෙයි. ඇහැ තියෙන එක අවිද්‍යාව නිසා හටගත් ප්‍රතිඵල ධර්මයක් වූ රූපයක්. ඒ කියන්නේ අවිද්‍යාව කියන එක නාම ධර්මයක්. සිතේ පහළ වෙන ධර්මයක්. ඇහැ කියන එක රූප කොටසක්. එතකොට මේ ඇහැ කියන එක අවිද්‍යාව නෙවෙයි. ඇහැ පහළ වුණේ අවිද්‍යාව නිසා මේ නැවත ඉපදුණු දෙයක්. එතකොට අවිද්‍යාව ප්‍රත්‍යයෙන් අවිද්‍යාව හේතෙන් අවිද්‍යාව නිසා ඇහැ පහළ වුණාට ඇහැ අවිද්‍යාව නෙවෙයි. දැන් ඇහැට පෙනෙන්නේ රූපය. තමන්ගේ ඇඟක් පේනවා බාහිර අයගේ සත්‍යයන්ගේ ජීවී වස්තුන් ජීව සත්‍යයන් පේනවා අජීවී ඕනෑම දෙයක් ඇහැට පේනවා මේ ඔක්කොම රූප ඇහැට පේන රූප මේවා එකක්වත් තමන්ගේ රූපේ තමන්ගේ ඇහැට පේනවා මේ තමන්ගේ රූපස්කන්ධේ අවිද්‍යාව නෙවෙයි අවිද්‍යාව සිත තුළ ක්‍රියාත්මක කරන නාම ධර්මයක් කියලා මා කලින් කිව්වා මේ අවිද්‍යාව හේතු කොටගෙන සත්‍ය කොටගෙන පහළ වූ රූප කොටසක් රූපයක් තමයි මේ අපේ ඇඟ කියන්නේ. ඒකට ඇඟ අවිද්‍යාව නෙවෙයි. මේක තේරුම් ගන්න. ඇඟ ඇහැට පෙනෙන කවර රූපයක් ගත්තත් එහෙමයි. තමන්ගේ දුවේ පුතෙක් කියලා හිතමු. ඒ එකක්වත් අවිද්‍යාව නෙවෙයි. ඒ තමන්ගේ පුතාණන් උදාහරණයට අපි කතා කරන ඒ පුතා කියන එක්කෙනා කයාගේ කර්ම ශක්තිය තුළින් අවිද්‍යාව පාදක කරගෙන එයාගේ රූපය නිමිත වෙලා තියෙනවා. ඒ කියන්නේ අවිද්‍යාව හේතුවෙන් කම්ම රැස්නයි කම්ම රැස්වීම තුළින් මේ රූපය හැදුණා. එතකොට මේ රූපය අවිද්‍යාව නිසා හටගත් ප්‍රතිපදයි. නමුත් මේ රූපය අවිද්‍යාව නෙවෙයි. ඇහැට පේන අජීවී වස්තුන් තියෙනවා. පණ නැති දේවල්, දස් කොළන්, ගෙවල් දොරල්, යාන වාහන. මේකක්වත් අවිද්‍යාව නෙවෙයි. ඒ ඒවා ස්වභාවික ධර්මතාවයක්. එතකොට ඇහැ අවිද්‍යාව නෙමෙයි රූප අවිද්‍යාව නෙමෙයි. දැන් ඇහැට රූපේ දැක්කාට පසුව චක්කු විඥානය කියලා සිත පහළ වෙනවා. ඒ කියන්නේ රූප දකින සිත. රූපයක් දැක්කාට පස්සේ හඳුනා ගැනීමක් දැනීමක් පහළ වෙනවා. ඒ දැනීමට තමයි අපි චක්කු විඥානය කියන්නේ. ඇහැ නිස්සය කරගෙන ඇහැ අසුරු කරගෙන පහළවන නිසා ඇහැට චක්කු කියලා පාලියෙන් කියන්නේ. ඒක නිසා චක්කු විඥානය කියලා කියනවා. ඇස අගමුණු කරගෙන ඇස නිස්සය කරගෙන ඇති වෙන දැනීම. මේ චක්ඛුඥානය කියනකොට ඒ චක්ඛුඥානය කියන නායක සිතේ ප්‍රවත්නා වුණාම ධර්මයක්. මේ නාම ධර්මයේ අවිද්‍යාව නිසා පහළ වූ එකක් නෙවෙයි. ඒ නාම ධර්මයේ තුල අවිද්‍යාව නැහැ. මේක මේ අභිධර්මයේ තියෙන පොත්වල කියන කාරණාවලට වැරදි මේ සම්ප්‍රදායික අදහස් වලට විරුද්ධයි. දැන් අපි දැන් මේ පොත්වල තියෙනවා ඇහැට ප්‍රිය රූපයක් පේනවා නම් ඒක කුසල කර්මයකින් පහළ වෙච්ච දෙයක් කියලා. ඇහැට අප්‍රිය රූපයක් පේනවා නම් ඒක අකුසල කර්මයකින් පහළ වෙච්ච එකක්. ඒක නිසාම මේ චක්ක විඥානය කොටස් දෙකකට අභිධර්මයේ බෙදෙනවා. කුසල පැත්තට චක්ක විඥානයකුයි අකුසල පැත්තට චක්ක විඥානය කියලා. එතකොට මේක සම්පූර්ණයෙන්ම වැරදි කතාවක්. ඔය පසු කාලීන වශයෙන් අභිධර්ම පොත්වල ජීවිත වැරදි හරියට තියෙනවා. ඉතින් ප්‍රායෝගික වශයෙන් බලන කෙනෙකුට ඒ වැරදි හරියට පැහැදිලිවම Tamanට ප්‍රත්‍යක්ෂ ලෙසම අවබෝධ වෙනවා. එතකොට අපි දැන් මෙයාට කියමු උදාහරණයක්. එයා අපි හිතමු ඉතාම ලස්සන කාන්තාවක් වෙන තව පුරුෂයෙක් ඉන්නවා. එයාට ඉතාම ප්‍රිය කරන කෙනෙක්. ඒකන් එතනම ඉන්නවා එයා පින්නන්නට බැරි පොරම හතුරියක් වශයෙන් සැලකන කෙනෙක්. දැන් මේ දෙන්නම අර ලස්සන කාන්දාරෝකේ දකිනවා. දකිනකොට අර එයා ප්‍රිය කරන, එයාට ආස කරන, ඇලුම් කරන, ආදරය කරන කෙනාට ඒක ප්‍රිය වස්තුවක්. ඒ රූපේම දකිනවා අර එයා පෙන්වන්නට බැරි බද්ධ වරයෙන් කටයුතු කරන සංසාරික හතරෙක් වෙන්නත් පුළුවන් නැත්නම් මේ මේ ජීවිතයේ දිහත්කමක් ඇති කරගත්තු කෙනෙක් වෙන්නත් පුළුවන්. කවර හේතුවක් නිසාවෝ පෙන්වන්නවත් බැරි පුද්ගලයෙකුත් එතන ඉන්නවා. එයාට ඒ රූපය අප්‍රිය වස්තුවක්. එතකොට ඔය අභිධර්මයේ කියන විදිහට ප්‍රිය වස්තුන් දකින්නේ කුසල කර්මයක විපාකයකින් අප්‍රිය වස්තුන් ඇහැට පෙනෙන රූප දකින්නේ අපතල කන්න විපාකයකින් කියන කතාව ගැළපෙන එකක් නෙවෙයි. මොකද ඒකම රාන්දාව දෙන්නම දෙක දෙකවර දෙන්නේ දකින්නේ. දෙදෙනාගේ සිත තුළ එක්කිනෙකට දෙන්නේ ළඟ විශේෂත්වයක් අප්‍රිය විඥානේ රූපය දැකීමේ සිතක් පහළවන්නේ. එතකොට ඒ චක්කු විඥාන එක්කෙනෙකුට කුසල පාක්ෂිකයි අර හොඳයි හොඳයි ලස්සනයි ආදරය කරන කෙනාට නරක කෙනාට අකුසල විපාකයක් කියලා ඔය අභිධර්ම පොත්වල තියෙන මෙහෙට තේරෙන්න ඕන ඒක නිසා මේ අභිධර්මයේ කියන පොත්වල තියෙන හොඟක් කරුණු සත්‍යම දේවල් නෙවෙයි කියලා. එතකොට මේ චක්ක විඥානය කියන එක රූපේ නිස්සරේ කරගෙන ඇහැ නිස්සරේ කරන රූපේ පාදක කරගෙන පහළවන නාම ධර්මයක් මේක ඇති වෙනකොට මොකිසිසේත්ම අවිද්‍යාව ක්‍රියාත්මක වන්නේ ඇතින් මේ දක්වා අවිද්‍යාව ක්‍රියාත්මක වෙන්නේ නැහැ ඇහැ තිබුණා අවිද්‍යාව ක්‍රියාත්මක වෙන්නේ නැහැ රූප තිබුණා අවිද්‍යාව ක්‍රියාත්මක වෙන්නේ නැහැ දැන් චක් විඥානය ඇති වුණා තවම අවිද්‍යාව ක්‍රියාත්මක වෙන්නේ නැහැ මේ චක් විඥානය කියන එක අභිධර්ම පොත්වල හැටියට කියන්නේ විපාක සිතක් කියලා කියන්නේ කලින් කරන ලද කුසලයක හෝ කුසලයක විපාක සිතක් තියෙනවා. එතකොට විපාක සිත් පහළ දෙනකොට එතන අවිද්‍යාව ක්‍රියාත්මක වන්න තැකිකමක් කොහෙත්ම නැහැ. ඒක එකක්. එහෙම නැති වුණත් ධම්පඥානයේ කියන සිත පහළ වෙනකොට අවිද්‍යාව එතන ක්‍රියාත්මක වන්නේ මේ මේ දැනට තියෙන තත්ත්වය මම කියන්නේ පස්වට අපි ඒක ක්‍රියාත්මක වන ආකාරය කියන. එතකොට දැන් ඔන්න ධම්පඥානය ඇති වුණාට පස්සේ මොකක්ද කියන්නේ? චක්ක සංපස්සය ඇදීම. ඒ කියන්නේ ඇහැ තිබුණා, රූපය තියෙනවා, ඇහැ රූපයයි ගැටුණා, චක්ක විඥාන කියන දෙක පහළ වුණා. දැන් ඔන්න ඒ තුයේ චක්ක සංපස්සය පහ සංපස්සය කියන්නේ සිතෙන් ගිහිලා රූපේ ස්පර්ශ කරනවා. ඒ කියන්නේ ඇහැට දැකපු රූපය සිතෙන් ස්පර්ශ කළා. ඒ චක්ක විඥාන ඇතිවීමත් සමගම ඒක සිදුවනවා. ඒක නිසා ඇහැයි රූපයයි චක් විඥානයයි කියන තුන් දෙනා තුන කරුණු තුනේම එකතුවට චක්ක සංපස්සේ කියලා කියනවා කිය. බුදුහාමුදුරුවෝ දක්වලා තිබෙනවා. මේ ඇයිද මම කලින් කියලා තියෙනවා. චක්කුංච පටිච්ච රූපේට උප්පජ්ජති චක්ක විඥානං තින්නම් සංගති චක්ක සම්පස්සෝ කියන පාඩේ. ඇහැයි රූපයේ ගැටීම නිසා චක්ක විඥානය ඇතින ඇති දනාවේ එකතුවට චක්ක සම්පස්සේ කියලා කියනවා. මේ චක්ක සම්පස්සේ පහළ වෙනකොට එතනත් අවිද්‍යාව ක්‍රියාත්මක වන්නේ නැහැ. දැන් පස්සේ ඇතුණාට පස්සේ දැන් රූපේ දැක්කා ඇහැට රූපේ පෙනුණා දැන් මනසින් ගිහිලා ස්පර්ශ කළා මනසින් ස්පර්ශ කිරීම නිසා පස්සපච්චය වේදනා ඔන්න වේදනාවක් ඇති අර ඉස්සල්ලාම ගත්ත උදාහරණයක් කිව්වා නම් ලස්සන කාන්දා රූපේ දැක්ක හොඳයි හොඳයි ලස්සනයි කියලා ආදරය කරපු කෙනාට ඒක දකිනකොට සුඛ වේදනාවක් ඇති වෙනවා එයා කෙරෙහිම නරක බද්ධවයෙන් කටයුතු කරන ඊර්ෂ්‍යා කරන එයා එයාට කැමති නැති කෙනාට ඒ රූපේ දැක්කම ඔන්න දුක් වේදනාවක් ඇති වෙනවා. දැන් ඉතින් අර ස්පර්ශය නිසා තමයි වේදනාව ඇති වෙන්නේ. ඔය මොකක්වත් නැති මඳහත් පුද්ගලයෙකුත් එතන ඉන්නවා කියනකො එතන ඇලීමකුත් නැහැ බැඳීමකුත් නැහැ ටිකක් භාවනාවක් ජීවුණු කෙනෙක් වගේ එයාට ඒක දැක්කම මඳහත් වේදනාවක් ඇති නැහැ ඇලීමක් ඇති වෙන්නේ නැහැ ගැටීමක් ඇති වෙන්නේ නැහැ දුක් වේදනාවක් ඇති වෙන්නේ නැහැ සැප වේදනාවක් ඇති වෙන්නේ නැහැ මන්දහත් වේදනාවක් ඇති වෙනවා දැන් මෙන්න අවිද්‍යාව ක්‍රියාත්මක වන්න ආරම්භ වන්නේ මෙන්න මෙතන මම මේ කතා කරන්නේ අවිද්‍යාව තුළින් සංස්කාර ප්‍රායෝගික වශයෙන් වැස්සන ආකාරයක් මේවා පොත්පත් වලින් මෙයාට කවදාවත් කියවන්නට ලැබිලා නැහැ අහන්නට ලැබිලා නැහැ ඒක නිසා මේවා පළමුවෙන් අහනවා වෙන්නත් පුළුවන් නොතේරෙන්නත් පුළුවන් තේරුම් ගන්නට බලන්න ඔන්න එතකොට දැන් අපි කියවා රූපේ තුල විද්‍යාවක් නැතේ. ඇහැ තුල විද්‍යාවක් නැතේ. රූපේ තුල විද්‍යාවක් නැතේ. ඊළඟට චක්ක විඥානය තුළ හෝ චක්ක සංපස්සේ තුළ විද්‍යාව නැත. චක්ක සංපස්සේ නිසා වේදනාවක් ඇති වුණොත් එහෙම ඒ වේදනාව ඇති වෙනකොට අවිද්‍යාව ක්‍රියාත්මක වන්නට පුළුවන් කියන කතාව. දැන් මේකේ තියෙනවා ඕකේ අනිත් පැත්තක. මේ ඇහැ තියෙනවා Tamange ඇහැ. මේ ඇහැ අරගෙන ඒකට ආශා කරනවනම් ඔන්න අවිද්‍යාව පහළ වෙනවා. ඇහැ අරගෙන ඒකට මානය තියනවා නම් මගේ ඇස් දෙක බොහොම හොඳයි, ලස්සනයි, නිල් පාටයි, මගේ දෙනීම හරි. ඔක්කොට තියෙනවා ආදී වශයෙන් ඇතිවෙනවනම් ඔන්න අවිද්‍යාව ක්‍රියාත්මක වෙනවා. ඇහැ අරගෙන මේක මගේ ඇහැ මගේ ඇහැ මේ මම එහෙම හිතනවා නම් මානයක් ඇති කර ගන්නවා නම් දිත්‍යයක් ඇති කර ගන්නවා නම් අන්න එතකොටත් අවිද්‍යාව ඇති වෙනවා. එතකොට ඇහැ මිශ්‍රය කරගෙන මේ විදිහට යම් කිසි කැමැත්තක් ඇහැට ඇති වෙනවා නම් Tamange ඇහැට කැමැත්තක් ඇති වෙන්නත් පුළුවන් Taman දකින වෙන කෙනෙකුගේ ඇහැට කැමැත්තක් ඇති වෙන්නත් පුළුවන් ඒ කැමැත්ත ඇති වෙනකොට ඔන්න අවිද්‍යාව ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. එතකොට ඇහැට පෙනෙන රූප ඇහැ දැන් අපි මේ අද කතා කරන්නේ ඇහැ අරගෙන ඡන්දය කැමැත්ත ඇති වුණා. ඊළඟට ඇහැට රාගයක් ඇති වෙනවා. තමන්ගේ හැටත් රාගයක් ඇති වෙන්න පුළුවන් වෙන කෙනෙකුගේ හැටත් රාගයක් ඇති වෙනවා එක්කපටත් ඔන්න අවිද්‍යාව ඇති වෙනවා දැන් මේකෙන් මම මේ කියනකොට මෙයාට තේරුම් ගත යුතු ප්‍රධානතම කාරණා මොකද්ද දන්නවද ඇහැ තුල අවිද්‍යාව නැහැ නමුත් ඇහැ නිසා තමාගේ සිත තුළ මේ අවිද්‍යාව ක්‍රියාත්මක වන්නට පුළුවන් ඇයි එහෙම ක්‍රියාත්මක වන්නේ මේවන් දන්නාකම ඒකනක් අවිද්‍යාව අවිද්‍යාව නිසාම අවිද්‍යාව ක්‍රියාත්මක වෙනවා. يعني මෙයා අපි තමයි සාස්ත්‍යලා ඉන්න කෙනෙක් ඉන්නවා කියලා. ඔයා කියවෙන කෙනාට ඉතින් මොකක්වත් ප්‍රශ්න නැහැ නේද? රූපේ දැක්කා දැක්කා දැකීම මාත්‍රෙන් නතර එතන ඉවරයි. හොඳයි කියලා හිතන්නේ නැහැ, ලස්සනයි කියලා හිතන්නේ නැහැ, කැතයි කියලා හිතන්නේ නැහැ, ගැහැණියක් කියලා මිනිහ එක මොකක්වත් නැහැ. ඕන නම් ඕන විදිහකින් හිතන්න පුළුවන් ඒක වෙනම දෙයක්. නිරායාසයෙන් එහෙම සිතුවේ දෙන්නේ දැකීම දැකීම මාත්‍රෙන්ම නතර වෙනවා. එතකොට එයාගේ සිතට අර විදිහට කෙලෙස් ධර්ම අවිද්‍යාව කිසිවක් පහළවන්නේ. සාමාන්‍ය පුත්තජන ලෝකයේ සත්‍යාගේ සිත තුළ මේ ඇහැ පාදක කරගෙන විවිධාකාර ඔය කියන ලද සංස්කාර ධර්ම සිත තුළින් ජනිත වෙනකොට අවිද්‍යාව පහළවන්නට පොළොක් පහළ වෙනවා. මේක තේරුම් ගන්න. අවිද්‍යාව පත්‍ය සංඛාර. අවිද්‍යාව තුළින් සංස්කාර රැස් වෙනවා. දැන් ඇහැ අරගෙන තමන්ගේ ඇහැ අරගෙන මේක මම මේක මගේ මේක හොඳයි මේක ලස්සනයි නැත්නම් මේකට රාගයක් තාවක් ඇති වෙනවා නැත්නම් ගැටීමක් ඇති වෙනවා අර එක මිනිහෙක් මෙතන ඇවිල්ලා මෙතන ඉඳගෙන අඬන්න පටන් ගන්නවා මේ ඇස් දෙකට මම ස්වාමීන් වහන්සේ මම මේ ඇස් දෙකට මටම ඇනගෙන අන්ත කරගන්න වෙනවා මේකෙන්මයි මම මේ තරම් දුක් විඳින්නේ කෙලෙස් ඇති කරගන්නේ කියලා මේ දැන් මාසයක් විතර ඇතුළත අඬන්න බයි පහ නිසා පටිගය ඇති වෙනවා තමන්ගේ නැහැ නිසා සංස්කාර ගන්නවා. පටිඝය දැනෙනවා. මේ විදිහට ඇහැ නිසා රාගය, පටිඝය, ඡන්දය කැමැත්ත නොයෙක් දේවල් පහළවන්නට පුළුවන්. මේ ඔක්කොම දේවල් සිත තුළ ක්‍රියාත්මක වන්නේ ඇහැ තුළ නෙවෙයි. නැයි මේ සිත තුළ මේවා ක්‍රියාත්මක වන්නේ තමන්ගෙම තියෙන මෝඩකමට. මෝඩකම නිසාම මෝඩකම ඇති වෙනවා. ඒ කියන්නේ මෝඩකමම තවත් මෝඩකම් ඇති මෝඩකම් ඇති කර දීම සඳහා අවිද්‍යාවම අවිද්‍යාව ඇති කර දීම සඳහා හේතුපාදක වෙනවා. දැන් මොන ඇහැ පිළිබඳ ඒ කාරණාවක ඇහැට පෙනෙන රූප. බාහිර රූපයක්. ඇහැට පේන. දැන් බාහිර රූපේ තුල අවිද්‍යාව නැහැ. මේ දකින්නද රූපය දැකලා මෙයා ලස්සනයි හොඳයි ලබා ගන්නට ඕනේ මෙවැනි බඩුවක් මටත් තියෙනවා නම් හොඳයි ගන්නට ආසාව දැඩි ලෝභය ඉතින් නැත්තම් ගැටීම, තරහව, ඊර්ෂ්‍යාව ඕන එකක් තියෙන්න පුළුවන්. අර දකින්නද රූපේ තුල මෙයා මොකක්වත් නැහැ. රූපේ ඔය පැත්තකින් රූපේ පාඩිය තියෙනවා. අද තමන්ගේ සිත තුළ මේ නාම ධර්මයන්, මේ සංස්කාර ධර්මයන් ක්‍රියාත්මක වන්නට පුළුවන් නොදන්නා කෙනෙකුගේ සිත තුළ. එතකොට මේවා නොදන්නාකම නොදන්නා පුද්ගලයා රහත් නොවු කෙනෙක් දන්නා කෙනා රහත් වූ කෙනෙක් ඒක නිසා රූපයක් දැක්කට පස්සේ ඕවා ගැන මොනවත් හිතෙන්නේ නැහැ ඒක එච්චරයි එතනින්ම නතර වුණා මොනවත් නැහැ අනිත් අයට එහෙම නෙවෙයි ඒ රූපේ දැක්කාට පස්සේ අර තමන්ගේ ඇහැ ගැන සිතුවිලි පහළෝනේ යම්සේද ඒ වගේම බාහිර රූප ගැන අන්තොන්න විවිධ සිතිවිලි පහළ වෙනවා. විවිධ දේවල් ඇදීම් වෙන්න පුළුවන්, බැඳීම් වෙන්න පුළුවන්, රාගය වෙන්න පුළුවන්, ආදරය වෙන්න පුළුවන්, ගැටීම් වෙන්න පුළුවන්, ඊර්ෂ්‍යාව වෙන්න පුළුවන්. නැත්නම් ඉතින් කාරුණාව, න්‍යාසෝපත් ඒවා, න්‍යා දුකින් මිදේවා, ඒවා වෙන්නට පුළුවන්. කුසල් හරි අකුසල් හරි වන එකක් වෙන්න පුළුවන්. ඔය සංස්කාර ධර්ම සිතතුලින් ක්‍රියාත්මක වෙනකොට අර රූපය නිසා අවිද්‍යාව ක්‍රියාත්මක වන්නට පටන් ගන්නවා. මම කලින් කිව්වේ රූපය තුළ අවිද්‍යාව නැහැ කියලා. මේ කියන්නේ ඒ රූපය නිසා අවිද්‍යාව ඇති කරගෙන ඇති කර ගන්නවා නැත්නම් ඇති වෙනවා. ඒ රූපය තුළ අවිද්‍යාව නැහැ. නමුත් ඒ රූපය නිසා ඒකට විවිධාකාර කුසලෝ අකුසල චිත්ත සංස්කාර ධම්ම ඇති වෙනකොට අන්න එවිට අවිද්‍යාව පහළවන්නට පටන් ගන්නවා කියන්නේ. එතකොට දැන් රූපය ගැන කතා කරලා චක්ක විඥාන. ඇහැට ගන්න රූපය පෙනුන ඇහැ රූපය එකතු වීම නිසා ඒ රූපේ දැනීම ගැන ඒ රූපේ දැනී රූපය ගැන දැනීමක් පහළ වෙනවා චක්ක විඥාන සිට. එතකොට මේ චක්ක විඥාන සිට මම කලින් ගා විපාක සිතක් කියලා විදන් පොත්වල හැටියට එතකොට මේ චක්ක විඥාන සිත තුළ රාගයක් මේක මේක ඒකතරී අවිද්‍යාවක් නැහැ කියලා කියනවා. ඒ වුණාට මේ චක්ක විඥාන සිත මම කියලා කෙනෙක් හිතනවා නම් මේක මගේ ධර්මයක් කියලා හිතනවා නම් මොන අවිද්‍යාව කියන්න පන්න පටන් ගන්නවා. ඒ චක්ක විඥාන සිත අතීතයේ දැකපු එකක් වෙන්න පුළුවන්. දැන් දැකපෙන් දැන් දකින චක්ක විඥාන සිතක් වෙන්න පුළුවන් අනාගතේ ඇති කර ගන්නොද හිතන චක්ක විඥාන සිතක් වෙන්න පුළුවන්. මේ කවරක් හෝ අරගෙන මනසින් විවිධාකාරයෙන් ආශා කිරීමක්, ඇලීමක්, බැඳීමක් ඇති කර ගන්නවා නම් ඡන්දයක් කැමැත්තක් ඇති කර ගන්නවා නම් මේ සිත නැවත නැවත ඒ රූපය දැක දැක ඒ සිත ඇති කර ගන්නට කැමැත්තක් ඇති වෙනවා නම් දැන් පාවිච්චි වශයෙන් න්යායට බලන්න දකින්න අවබෝධ කර ගන්නත් පුළුවන් ලස්සන රූපයක් ඇහැට දැක්කම නැවත නැවත ඒ රූපෙම දැක දැක ඉන්නට කැමැත්තක් ඇති වෙනවා බොහෝ දෙනෙකුට. ඒ ඇති වෙන්නේ අර චක් විඥානෙට නැවත නැවත උපදවා ගන්නට ඕනකම ඕකේ සිට තුළ තියෙන නිසා. ඒක සංස්කාර ධර්මයක් අනිත්‍ය දෙයක් ආදී මොකක්වත් දන්නේ. ඉතින් මේ මෝඩකම නිසා ඉතින් චක් විඥාන සිට ක්‍රියාත්මක වෙනකොට අවිද්‍යාව ඇති වෙන්නට පුළුවන්. අවිද්‍යාව ඇති කර ගන්නා මොඩිය විසින්. බාල පුත්තජන සත්‍යය විසින්. එතකොට අන්න චක් විඥානයව චක් සංපස්සේ. ඇහැට රූපේ දැකලා චක් විඥානය තුන මනසින් ගිහිල්ලා ස්පර්ශ කරා. මේ මනසින් ගිහිල්ලා රූපේ ස්පර්ශ කරන එකට කැමැත්තක් ඇති වෙනවා. ඉතින් නැවත නැවත ඒ රූපේ ඉතින් ස්පර්ශ කරන්න බලනවා. සමහරට දැන් දැකපු රූපයක් එන්න පුළුවන්. පස්සට ගිහිල්ලා ඒක මනසින් හිත හිතා හරි ඒ රූපේ මනසින් ස්පර්ශ කර කර සතුට වෙන අවස්ථා අනන්තවත් කියන. අනාගතේ දකින්න යන රූපයක් ගැන හිත හිතා දැන් ඒ මනෝ ස්පර්ශය ගැන හිත හිතා සතුට වෙන අවස්ථා තියෙන. මේ වචනේ මෙහෙයට ගැඹුරු වන්නට පුළුවන් මනෝ ස්පර්ශය කියවත්. නමුත් මේ ක්‍රියාත්මක වන ධර්මතාවය ওই තරම් ගැඹුරු දෙයක් නෙවෙයි. වචනේ තරම් ගැඹුරු නෑ. ඒක පහසෙන් තේරුම් ගන්න පුළුවන්. එතකොට ඔන්න ස්පර්ශය තුළ වේදනාවක් නැහැ. ස්පර්ශය තුළ විඤ්ඤාණය අවිද්‍යාව නැහැ, නොදක්කම මෝඩකම නැහැ. නමුත් ස්පර්ශය නිසා මෝඩකම අවිද්‍යාව ක්‍රියාත්මක වන්නට පටන් ගන්නට පුළුවන්. මේ සෑම අවස්ථාවකදීම මේ සත්‍ය උද්ගත කර දුන්නේ කුමක් නිසාද? තමන්ගේ සිත තුළ නියම තත්ත්වයේ නියමනාකාරයෙන් දකින්නට නොහැකි අවිද්‍යාව තිබුණ නිසා තිබෙන නිසා එතකොට මෝඩකම නිසාම මේ අවිද්‍යාව නැවත නැවතත් දිරන්නට පටන් ගන්නවා මහා කියන්නේ මෝඩකම කියන එක පුංචි සැලයක් නම් ඕක ලියලා ලියලා මහා විශාල ගහක් වනවා ඇති මේ මෝඩකමම තව තවත් තව තවත් ලියලා ලියලා වැඩෙන්නට පුළුවන් දැන් ඔන්න චක්ක සම්පත්තිය තුලත් අවිද්‍යාව නැහැ. නමුත් චක්ක සම්පත්තිය නිසා අවිද්‍යාව ගන්නට පුළුවන් කියලා කියනවා. දැන් මේ ටික කියනකොට මේ ධර්මයේ අහපු හැට කර්මද්දවට අවබෝධ වෙන්නට ඕන ප්‍රඥාව තියෙනවා නම් හදවතට තේින්නට ඕන දුක්ඛ සමුදය සත්‍ය අපි විස්තර කරනකොට ආකාර 60කින් දුක්ඛ සමුදය සත්‍ය විස්තර කරා. මේ සෑම එකක්ම දුක්ඛ සමුදය සත්‍ය වශයෙන් බුදුහාමුදුරුවෝ සතර සත්‍යවත්තාන සෝතේ දක්වා ඇති ආකාරය කියවා. දැන් තේන්නට ඕන මේ දුක්ඛ සමුදය සත්‍ය ක්‍රියාත්මක කරනවා. දුක්ඛ සමුදය සත්‍ය කියන්නේ අවිද්‍යාව අනුපිටක් නෙවෙයි. දුක්ඛ සමුදය සත්‍ය සංහාව කියලා දේශනා කරලා තියෙනවා. සංහාව ඇතිවන්නේ අවිද්‍යාව නිසා. සංනික්‍රම දුක්ඛ සමුදය සත්‍ය කියන්නේ අවිද්‍යාව. එතකොට එදා කරපු මේ දේශනාවේ ගැඹුරු විවිධ දක්නා නුවණ අවබෝධයක් දැන් ඇතිවන්න ඕන. මේවා මේ බලෙන් ඇති කර දෙන්නට පුළුවන් දේවල්, පෝවන්නට පුළුවන් දේවල් නෙවෙයි. සමාජයේ හද තුළින් පෙනීනා යුතු අවබෝධ විය යුතු ධර්ම. ඒකයි මේ ධර්මයේ ගැඹීරයි කියන්නේ. ගැඹුරුයි කියන්නේ. මෝඩයන්ට මේ ධර්මයේ තේරුම් ගන්නට බෑ. ප්‍රඥාවන්තයන්ට පමණයි මේ ධර්මයේ තේරුම් ගන්නට පුළුවන්කම ලැබෙන්නේ. එතකොට ඔන්න දැන් චක්ක සම්පස්සේ ආව හස්සපස්ය වේදනා. මං කියවා වේදනා අවිද්‍යාව ක්‍රියාත්මක වන්නට පටන් ගන්නෙ මෙතනින් කියලා. දැන් මේ දක්වා කියපු කරුණු වලක් අවිද්‍යාව ක්‍රියාත්මක වන්නට පටන් ගත්තා. පටන් ගත්තේ මෝඩකම නිසා. යම් කිසි කෙනෙක් මේවා කෙරෙහි අවබෝධයක් ඇති කරගෙන ඇහැ තිබුණා ඇහැගෙන කිසිම දෙයක් හිතන්නේ නැතුව ඉන්නවා නම් ඔතන අවිද්‍යාව නෑ. රූප දැක්කව ගැන මොකක්වත් හිතන්නේ තියෙනවා නම් අවිද්‍යාව නෑ. ඇති වෙන්නේ නෑ. නැහැ කියන්නේ ඒක ඒ වෙලාවේ ඒ හේතෙන් අපහලවන්නේ. එතකොට චක්කු විඥානය ගැන ඒක ඇති වුණා දැක්ක දැකිය ඔය ඇතිලා නැතිලා ගියා ඒකත් එච්චරයි. චක්කු සම්පස්සයාව ඒකත් ඇතිලා නැතිලා ගියා. දැන් මේ දක්වා අවිද්‍යාව ක්‍රියාත්මක නොකරගෙන සිටින්නට ප්‍රඥාව තියෙන කෙනෙකුට පුළුවන්. දැන් ඔන්න පස්සපච්චා වේදනාවයි. සැප වේදනාවක් කියන හැට පේන රූපේ දැක ඕකට ඉතින් ඇලීම ඇති වෙනවා. සැප වේදනාව හොය හොයා හොය හොයා කටයුතු කරනවා. සැපයම ලබන්නටයි ලෝකේ තියෙන සෑම දෙයක්ම සෑම කෙනෙක්ම වාගේ කරන්නේ. කෙලින්ම තණ්හාව ඇති වෙනවා. කෙලින්ම අවිද්‍යාව පහළ වෙනවා. අර කලින් ඒවා වගේ නේ මේක. ඊළඟට මේක ඇහැර චක්ක සංපස්සේ නිසා දුක් වේදනාවක් ඇති වුණා කියන්නේ දුක. ඔන්න ඉතින් හිත ගැටෙනවා. ගැටුණාට පස්සේ දැන් ඒක මధుරේ කනවා කියලා උදාහරණය. පළවෙනි සැරේ ඔන්න එළවලා දැම්මා, අතින් එළවලා දැම්මා ගැටුන්නේ දෙවෙනි සැරේත් ඇවිල්ලා කනවා, එළවලා දැම්මා, අතින් ගැටුන්නේ තුන් හතර පහ සැරයක් කොහොම කර කර ඉන්නවා මధుරවත් ඇවිත් ඇවිත් ඇදෙනවා. ඔන්න ඩෝන් ගාලා තරහා ගැවුවා. දැන් මෙතන මොකද මේ සිදුවන්නේ? අර වේදනාව, දුක් වේදනාව තුළින් ගැටීම පහළ කළා. පටිඝය ඇති කළා තරහව. ඒ තරහව ඇති වෙනකොටම අවිද්‍යාව පහළ වෙනවා. දුක් වේදනාව ගෙන දුන්නේ යම්කිසි කෙනෙකුෙන් නම් ඔහු කෙරෙත් වෛරය තියෙනවා. එතකොට මේකට අවිද්‍යාව ක්‍රියාත්මකයි. දුක් වේදනාව ගෙන දුන්නේ යම්කිසි දෙයකින් නම් අවුෙන් වෙන්න පුළුවන්, වැස්සෙන් වෙන්න පුළුවන්, සීතලෙන් වෙන්න පුළුවන්, මෙතන දුරන් කවරක දෙයකින් හරි. ඒකෙ හිට ගැටීම ඇතිවෙනවා. දැන් ඔන්න වේදනාව ඇති වෙනකොට දුක් වේදනාව ඇති වෙනකොට මේක නැති කරගන්නට ආසාවක් එනවා. එතනත් අවිද්‍යාව කියන්නේ. ගැටීමක් අවිද්‍යාව දුක් වේදනාව නිසා ඇති වෙන ඒකත් අවිද්‍යාව. එතකොටත් අවිද්‍යාව ක්‍රියාත්මකයි. අය දුක් වේදනා නැති කරගෙන ඒක ආසාව පහළ වෙනවා. අන්න එතකොටත් අවිද්‍යාව ක්‍රියාත්මක වන්න පටන් ගන්නවා. දැන් උපේක්ෂා මඳහත් වේදනාව සාමාන්‍ය මඳහත් වේදනාව. අපි දැන් තද බල දුක් වේදනාවක් ඇති වෙනවා කියන්නේ මේ දුක් වේදනාව නැති වුණාට පස්සේ සැප වේදනාවක් ඉන්න නිකම් මඳහත් වේදනාවක් කියන්නේ. දැන් දුකකුත් නැති සැපකුත් නැති. ඉතින් මේක හරිය ලබා ගන්නට ආස. ඉතින් මේ සුඛ වේදනාව උපේක්ෂා මඳහත් වේදනාවට අන්න ක්ලේශ ධම් ජනිත වෙනවා. ඒක නිසා අවිද්‍යාව ක්‍රියාත්මක වන්නට පටන් ගන්නවා. දැන් මේක අර කලින් කියපු ඇහැ රූප චක් විඥාන චක්ක සංපස්ස වාගේ ධම්ම වලට වඩා ප්‍රබල ලෙස අවිද්‍යාව ක්‍රියාත්මක වන්නට පටන් ගන්න අවස්ථාව. එතකොට මේක හැම වෙලාවෙම අවිද්‍යාව මේ විදිහට ක්‍රියාත්මක වෙනවා නෙවෙයි ක්‍රියාත්මක වන්නට පුළුවන්. දැන් ඒක ආයතන රහත් වෙලා ඉන්න කෙනෙක් ඉන්න බුදු කෙනෙක්, පතේ බුදු කෙනෙක් ඉන්නවා. ආකට දුක් වේදනාවක් අද බලයක් ආමුණම ගැටීමක්වත් නැහැ නේ වේදනාව ඇති වුණා ඇතිලා නැතිලා ගියා එච්චරයි නැත්තම් කායට සුඛ වේදනාවක් ආවා ඒක ඇති වුණා පැවතුණා නැති වුණා ඔකට ආස කරන්නේ අරමයා මොකක්වත් නැහැ එතකොට මේ වේදනාව තුළින් අවිද්‍යාව ජනිත කර දෙන්නේ නැහැ වේදනාවට අවිද්‍යාව ජනිත කර දීමට හැකියකමකුත් නැහැ වේදනාවට ඕනකමකුත් නැහැ කෙනෙකු වේදනාවට අවිද්‍යාව ඇති කර දෙන්නේ නමුත් වේදනාව තියෙනකොට ඒක නිසා තණ්හාවාදී ක්ලේශ ධර්ම පහළවන්න පුළුවන් ක්ලේශ ධර්ම පහළ වෙනකොටම අවිද්‍යාව ජනනය වෙනවා. දැන් තණ්හාව ඇති වුණාට පස්සේ මොකද වෙන්නේ? උපාදාන කරනවා. අල්ලනවා. ඉතින් අල්ලනවා. තමන් ආශා කරන රූපේ නම් ඈහැරගත රූපයක් උදාහරණ වශයෙන් ගත්තේ ඒකට දැන් ආශාව ඇති වුණා දැහැර රූපේ දැකලා ඒක සුඛ වේදනාවක් ඇති වුණා ඇති වුණාට පස්සේ ඔගෙදී සිතින් අල්ලනවා රූපය. නරක එකක් නම් Taman කැමති නැති එක ඒකත් සදින් අල්ලනවා. ආශාවෙන් අල්ලන එකයි ගැටීමෙන් අල්ලන එකයි දෙකම එකයි නමුත් ක්‍රියාදාම වෙනස්. ආශාවෙන් අල්ලන එක හරියට අම්මා කෙනෙක් පොඩි දරුවෙක් තමන්ගේ දරුවාගේ අතින් අල්ලනවා වගේ ආදරෙන් අල්ලනවා. තරහෙන් අල්ලනවා කියන්නේ පොලිස් කාර්යයේ පොරෙක් අල්ලනවා වගේ ගිහිල්ලා කපාගෙන අල්ලනවා කියන්නේ. එතකොට දෙකම ඇල්ලීමක් තමයි. නමුත් ඇල්ලීමේ ක්‍රියාදාමය වෙනස්. ඒක නිසා උපාදානය පහළ වෙනවා. උපාදානය වෙනකොටම තමන්ගේ සිත තුළ කැමැත්ත රාගය දෙකම ඇතිලා සම්ද රාගය ඇතිලා කෙලින්ම උපාදානය ඇති වෙනකොටම අර කලින් කියපු අවස්ථාවල වගේ නෙවෙයි අවිද්‍යාව සමගමයි උපදින්නේ. මෙන්න මෙතන තමයි අවිද්‍යාවේ ආරම්භය. කියන්නේ මේක කලින් අවස්ථාවල අවිද්‍යාව ආරම්භුණා පැවතුණා පවතින්නට පුළුවන්. නමුත් ඒවා නැති කරගෙන ඉන්නත් පුළුවන්කම තියෙනවා. උපාදානයේ වෙනකොට අවිද්‍යාව සම්මතම උපාදානෙ පහළ වෙනවා. උපාදාන පත්‍යා බහෝ උපාදානය ඇති වෙනකොට ඔන්න කර්ම රැස් කරනවා කයින් ක්‍රියා කරනවා හිතින් ක්‍රියා කරනවා වාචනෙන් ක්‍රියා කරන ක්‍රියාත්මක වෙනවා මේවා කුසල් වෙන්නට පුළුවන් අකුසල් වෙන්නට පුළුවන්. කර්ම භව රැස් වෙනවා. මෙන්න මේ භව රැස් වීම තමයි අවිද්‍යා පත්‍ය සංඛාරා කියන්නේ. මේ ප්‍රායෝගික වශයෙන් ඇහැ ඇසුරු කරගෙන අවිද්‍යාව ක්‍රියාත්මක වන ආකාරයෙන් පෙන්වන කිරීමක් අපි කළේ. මේ අනුසාරයෙන් මෙය හිතන්නට ඕන. කන ශබ්දය ඇසුරු කරගෙන, නාසය ගඳ සුවඳ ඇසුරු කරගෙන, දිව දිවට දැනෙන රස ඇසුරු කරගෙන කය කයට දැනෙන විවිධ ස්පර්ශ කරගෙන මනස සහ මනස දැනෙන විවිධ අරමුණු ස්පර්ශ කරගෙන අවිද්‍යාව කොහොමද කොහොමද කොහොමද ක්‍රියාත්මක වන්නේ මේක විස්තර කරනවා නම් මේ එකකන්න කියන්නේ දැන් විනාඩි 45ක් විතර ගත කළා නම් අනිත් ඉන්ද්‍රිය පහටම එක එකටත් විනාඩි 45 45 ගත කරන්න කිව්වොත් කොයිතරම් දීක දේශනාවක් වෙනද එහෙම කරන්න බෑ බුදුහාමුදුරුවෝගේ කාලේ ඒවා විස්තර කරන්න ඇති මේවා කිසිම පොතක සඳහන් වෙන කරුණ නෙවෙයි මේ අපි ඉදිරිපත් කළේ කොතනකින්වත් අහන්න කියවන්න ලැබෙන දේවල් නෙවෙයි ඒක නිසා මේ ඇයට නොතේරෙන්න පුළුවන් නැවතත් කියන්නේ නමුත් මේ දේශනාව නැවත නැවත අහනකොට ප්‍රායෝගික වශයෙන් මේ ක්‍රියාත්මක වන්නේ මෙහෙමයි කියලා දැක ගන්නට පුළුවන් දැන් මම කියලා පොත්වල තියෙන කාරණාව කියලා මේ දේශනාව මෙතනින් නිම කරනවා අවිද්‍යාව පත්‍ය සංඛාරය කියන්නේ මොකද්ද? පොතේ තියෙන කාරණාව දැන් මේ කියන්නේ. අවිද්‍යාව නිසා කුසල කරනවා. අවිද්‍යාව නිසා අකුසල කරනවා කියන කෝණ කෙනෙක් දන්නවනේ. එනි මොකද මේ අවිද්‍යාව නිසා අකුසල කරන්නේ? අවිද්‍යාව තුළින් මම කුසල කරලා දිව්‍ය ලෝකෙට යන්න ඕනේ කියලා පැස් කරනවා කුසල. අවිද්‍යාව නිසා මනුෂ්‍ය ලෝක උසස් සත්‍යයන් ලබා ගන්නට වෙන කියලා කුසල රැස. ඔය වගේ මේ මොන්ටිසෝරි තත්ත්වයේ තියෙන සරල කරුණු තමයි පොත්වල දැක්කේ. ප්‍රායෝගික පැත්තට අතවත් කියලා නැහැ ඇඟිල්ල දික් කරලවත් නෑ අප තියනවා කියලා. ඒ තරම් පහළම මට්ටමක තියෙන විස්තර තමයි කොයි පොතකින් කොයි කවරෙක් දීපු එකකින් උනත් අහන්නට කියවන්නට ලැබෙන්නේ. ඒක නිසා මේ කරුණ අවබෝධ කරගන්න අවිද්‍යාව පත්‍ය සංඛාරා කියන කාරණාව. අවිද්‍යාව තුළින් සංස්කාර ජනනය වෙනවා. මේක නිසාම සංස්කාර නිසා නැවත ඉපදීමක් ඇති වෙන ආකාරය ඊළඟ දවසටයි අපි ප්‍රකාශ කරන්නේ. මේ කොටස තමයි පරිසම්පාදයේ ගැඹිරම අවස්ථාව. අවිද්‍යාව තුළින් සංස්කාරය කියන එකයි සංස්කාර වලින් නැවත නැවත ඉපදීම ගෙන දෙන ආකාරයයි තමයි පරිසම්පාදයේ තියෙන ගැඹුරුම කොටස අනිත්‍ය වේතනම් ගැඹුරු නැහැ. එතකොට මේක තේරුම් ගන්න බලන්න මේ දේශනාව නැවත නැවත අහලා නොතේරෙනවා නම් ඊට පසුදා ඇවිල්ලා ඊළඟ වාරයේදී ඇවිල්ලා අහන්න අපි තවත් විස්තර සහිතව ඉදිරිපත් කරන්න. හොඳයි මේ දක්වා තිබු කරුණවල කෙටි සාරාංශය දැන් කියලා මේ දේශනාවෙම කිරීමට බලාපොරොත්තු වෙන්නේ මොකක්ද අපි කියුවේ? පටිච්ච සම්පාද ධර්මය කියන්නේ හේතුඵල ධර්මතාවය. මේ මේ හේතු නිසා මේ මේ ඵල ඇතිය. මේක තමන්ගේම ජීවිතය පිළිබඳ කියන කතාවක්. මේදී මේ නැවත නැවත ඉදදී ඉදදී මෙරි මෙරි යන්නේ කොහොමද? මේ ඉදදී ඉදදී මෙරි මෙරි යන ගමන නතර කරන්නේ කොහොමද? ඕකයි පටිච්ච සම්පාදයෙන් කියන්නේ. ඒකෙන් දක්වන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයක්. එතකොට අවිද්‍යාවපත්‍ය සංඛාරා ආදී වශයෙන් කියන මේ කොටස් 12 අපි කියවා අවිද්‍යාව නිසා සංස්කාර ඇති වෙන සංස්කාර නිසා විඥානය වෙන ආදී වශයෙන්. මේ කොටස් 12 කියලා අවිද්‍යාව කියන තුලින් සංස්කාර ජනනය වන්නේ කොහොමද කියන කාරණාව සහ අවිද්‍යාව තුලින් සංස්කාර මේ සංස්කාර අවිද්‍යාව තුලින් සංස්කාර ගණනය වීමට පටන් ගන්නේ කොයි අවස්ථාවේද කියන කාරණාව විස්තරේ කායින් වශයෙන්. එක ප්‍රධාන කාරණා කියවා අවිද්‍යාවට ඕනකමකුත් නෑ සංස්කාර ඇති කර දෙන්නට. අවිද්‍යාවට හැකියකමකුත් නෑ සංස්කාර ඇති කර දෙන්නට. නමුත් අවිද්‍යාව කියන හේතුව තියෙනකොට ඔය සංස්කාර පහළ වෙනවා. හේතුඵල. මේවා සත්‍ය නෙවෙයි. මම නෙවෙයි. ආත්ම නෙවෙයි. හේතුඵල වශයෙන් ඇති නැති වී යන සංස්කාර ධර්ම. හොඳයි. එහෙනම් මේ දක්වා අපි අසන්න ධම්ම දේශනා කුසල සත්‍ය තුළින් මේ ධර්මයේ තියෙන කුසල සත්‍ය තුළින් මේ ඇතත් මේ ගම්බීර වූ පටිසම්පාද ධර්මයන් දැකලා ඒකාන්ත වශයෙන්ම මේ සංස්කාර ගමන නිම කරලා නිවන සැනසීමට වාසනාවක් ලබා වේවා කියලා ආශිර්වාද කරන්නම් මේ දේශනාව දැන් නිම කරන්නේ